සමාධි භාවනා සූත්‍රය සංයුත්ත නිකායේ තුන්වෙනි කාණ්ඩයේ බුද්ධ ජයන්ති ත්‍රිපිටක මාලාවේ 15 වෙනි ග්‍රන්ථය 23 වෙනි පිටුව එවං මේ සුතං ඒතං සමයං භගවා සාවත්‍ය විහෙරති 제තවනේ අනාථ පිණ්ඩිකස්ස ආරාමේ తත්‍රකෝ භගවා බික්කු ආමන්ත්‍රණ tesi bhikkave hoti. Bhadanti te bhikkhu bhagavato pacca sosum භගවා ඒ තදවෝච මේ විදිහට තමයි සාමාන්‍යයෙන් හැම සූත්‍රයක්ම වගේ පටන් ගන්න. මා විසින් මෙසේ අසන ලද එක් කලක භාග්‍යවතුන් වහන්සේ සවත් නුවර සමීපයේ ජේතවන නම් වූ අනේපිඬු සිටුගේ ආරම්හි බඩවසනසේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ මහණෙනි භික්ෂූන් ඇමතුසේක. වහන්සේයි ඒ භික්ෂූ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇසූහ. භාග්‍යවතුන් වහන්සේ තෙරවදාළසේක. මහණෙනි සමාධිය වඩා මහණෙනි සමාධිගත මහණ යථා භූතව ඇති සැටි දනි කුමක් යථා යථාව එන් දනීදයත් රූපයාගේ සමුදයද අස්තගමේද වේදනාවේ සමුදයද අස්තගමේද සංඥාවේ සමුදයද අත්තගමේද සංඛාරයන්ගේ සමුදයද අස්තගමේද විඥානයාගේ සමුදයද අස්තගමේද දනි මහණෙනි රූපේ සමුදය හටගැන්ම කවරේද වේදනාවේ සමුදය කවරේද සංඥාවේ සමුදය කවරේද? සංකාරයන්ගේ සමුදය කවරේද? විඥානයේ සමුදය කවරේද? මහණෙනි මේ සස්නේ මහාන පතයි මනවැයි ලෝභව වශයෙන් කියයි. බැසගෙන සිටි කුමක් පතාද? මනවැයි කියාද? බැසගෙන සිටීද? රූපේ පතයි මනවැයි කියයි. එහි බැසගෙන සිටී රූපේ පතන මනවයි කියන ඒ බැසගෙන සිටින ඔහුට තෘෂ්ණාව උපදී රූපේ යම් තෘෂ්ණාවක් වේනම් ඒ උපාදානයයි උපාදාන ප්‍රත්‍යයෙන් ඔහුට භවය වෙයි භව ප්‍රත්‍යයෙන් ජාතිය වෙයි ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසෝ හටගනි මෙසේ මේ හුදු දුක් රැසෙයි සමුදේ වේ. මේ සූත්‍රය තුල සමාධිය වඩන්න සමාධිය වඩන වඩයි සමාධිය වඩයි නම් සමාධිගත මහරහට ඒ යථාභූතව ඇතිසැටි දකි කියන කාරණාව යථාභූත ඥානය කියන එක එතකොට කුමක් යථා යථාවෙන් දනී රූපේ යථාභූත ඥානෙන් දනි රූපේ යථාපරදි දනි කියන එක. එතකොට රූපේ සමුදේ රූපේ අස්තගමේ රූපේ නිරෝධේ රූපේ නිරෝධ කරන මාර්ගය මේ තමයි නිවන් මඟ. දැන් මෙතනදී ඔබ මනාකොට දකින්න ඕනේ මේ යථාභූතව දකිනවා කියන එක. සමාධිය වඩා සමාධිය වැඩනු කෙනාට යථාභූතව දකිනවා මේ රූපේ කියන එක. දැන් රූපය කියන්නේ ඔබ සිතට අරමුණක් එනවා ඒ අරමුණේ මේ මොහොතේ ඔබේ සිතට ශබ්ද වර්ණ ගන්ධ රස පහස මෙන්න මේ ආයතන හරහා මනස කියන මෙන්න මේ ආයතන හරහා යම් අරමුණක් මේ මොහොතේ ඔබේ සිතට පැමිණෙනවා එතකොට ඔබේ සිත මේ මොහොතේ තියෙන කුමන අරමුණකද එයයි මේ මොහොතේ ඔබේ රූපේ ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප, මේ ධම්ම රූප. එතකොට ශබ්ද සිතක්ද ඔබට මේ මොහොතේ ශබ්දයට අරමුණු වන්නේ. ඒ ශබ්ද සිතක් වර්ණය ධර්මණු වන්නේ ඒ වර්ණ සිතක්. අන්නේ විදිහට එන අරමුණ දකින්න ඕනි. ඒතර අරමුණ දකින්නවා කියන්නේ රූපය දකින්නවා කියන එකයි. ඒතර ඔබ දැන් දන්නවා ශබ්දය කියන්නේ රූපයක්, වර්ණය කියන්නේ රූපයක්, ගන්ධය කියන්නේ රූපයක්. එතකොට ඔබ ජීවත් වෙනවා කියන්නේ මේ මොහොතේ ඔබට එන එක අරමුණක් දකිනවනම් එවැනි සිත් පරම්පරාවක් සිතට එන අරමුණු අරමුණු ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා මෙන්න මේ පරම්පරාවක් දකිනවනම් ඒ තමයි ඔබ ජීවත් වෙනවා කියන්නේ ඒ තමයි ඔබගේ සිතුවිලි සංසාරේ ඒ දකින්න මහා නුවණින්ම දැන් මේ යථා යථා භූත ඥාණයෙන් දකිනවා කියන්නේ මේ අරමුණේ සත්‍ය දකින්න එකයි. දැන් මේ මොහොතේ ඔබ එක සිතක් දකිනවා නම් ඒ නේන සිත දකිනවා නම් ඒ හැම සිතම බාහිර ඇත්ත කරගෙන බාහිර සත්‍ය වෙලා බාහිරට ඇලෙන ගැටෙන ඒ ඒ ස්වභාවයෙන් මිදෙනවා. බාහිර ඇත්ත කරගත්තු සිතක් මේ සිතේ මායාවට රැවටුණු සිතක්. ඕනම කෙනෙක් පෘ탁ජන භූමියේ ඕනම කෙනෙක් ඒ කියන්නේ සාමාන්‍ය පුහුදුන් පු탁ජන මිනිස්යාගේ ස්වභාවය අවිද්‍යාවේ ස්වභාවය බාහිර ඇත්ත වීමයි. බාහිර ඇත්ත කරගෙන ඉන්නේ. ඔබ දකින්නේ ගහක් නම් ඒක අඹ ගහක්. ඔබ දකින්නේ පොතක්. ඔබ දකින්නේ මේසයක්. ඔබ දකින්නේ පුටුවක්. මේ කියන්නේ ඔබ දකිනවා කියන්නේ ඔබ අරමුණට රැවටෙනවා කියන එකයි. ඒ බාහිර දෙයක් ඇත්ත වෙලා ඒ දේ අනිත්‍ය බැලීම මේ ශාසනයේ නිවන් මඟ නෙමෙයි. ඉද භික්ඛවේ බික්ඛු මේ ශාසනයේ නිවන් මගේ නෙමෙයි. මේ ශාසනයේ ඉද භික්ඛවේ බික්ඛු මේ ශාසනයේ තියෙනවා මේ ශාසනයේ කෙනෙක් රූපේ සත්‍ය දකින ආකාරයක් තියෙනවා. ඒ කියන්නේ මායාව දකිනවා. සිත මායාවක් බව දකිනවා. රූපේ මායාවක් බව දකිනවා. අපි භාවිත අපි දකින්නේ අපි ඇසුරු කරන්නේ බාහිර හතර මහ භූත රූපය නෙමෙයි. අපි ඇසුරු කරන්නේ අපි දකින්නේ අපි හිතින් හදාගත්ත රූප සංඥාවක් සිතුවිල්ලක්. අන්නේ සත්‍ය දකින කෙනා යථාභූත ඥානය ඇති කෙනා ඒ දකින්නත් විසිරුණු හිතකට අපහසුයි. සිතට එන අරමුණ දකින්නත් හිත තැම්පත් වෙන්න ඕනේ. අන්න යම් සමාධියක් උපදීද කිව්වේ එකයි. ඉන්ද්‍රිය සංවරය ඇති කරගෙන සීලයේ පිහිටලා චිත්ත සමාධියක් ඇති කරගන්න පුළුවන් නම් අන්න ඕට පුළුවන්. මේ යථාභූත ඥානය දැකීම තුළ ඒ දිට්ඨි සමාධියක් ඇති කරගන්න. චිත්ත විසුද්ධිය, ditthi විසුද්ධියට හේතු වෙනවා. දැන් අපි බලමු මේ කියපු කාරණාව. මහණෙනි රූපේ සමුදය හටගැන්ම කවරේද? වේදනාවේ සමුදය කවරේද? සංඥාවේ සමුදය කවරේද? සංකාරයේ සමුදය කවරේද? විඥානයේ සමුදය කවරේද? රූපේ හටගැන්ම කවරේද? අනේතනදී මහණෙනි මේ සස්නේ මහණ මනවැහි ලෝභ වෙසකින් බැසගනීද සිටීද පතාද මනවැහි කියයිද බැසගනීද මේ රූපේ රූපේ පතයිද මනවැහි කියයිද බැසගෙන සිටීද රූපේ පතන මනවැහි කියන බැසගෙන සිටින අන්න ඔහුට රූපේ රූපේට ඇලෙනවා කියන එක රූපේට ඇලෙන ගැටෙන දෙකම එකයි දැන් අපි හිතමු ඔබට මේ මොහොතේ ආරම්භුණට එන්නේ පොත අපි අර නිතරම කතා කරන උදාහරණේ පොත. එතකොට පොත දකින්න සිත. එතකොට පොත දකින්න සිත දැන් පොත බාහිරේ කියලා මේ සිතෙන් හදාගත්ත සම්මුතිය පොත කියන එක. හැඩතලේ එනකොටම අපි බාහිර පොතක් තමයි අපිට හම්බ වෙන්නේ. පොත දකින්න සිතක් උපදිනවා. හැබැයි ඒ සත්‍ය ඒ සත්‍ය දකින්නවා කියන්නේ අන්න අන්නේ කෙනා තමයි ඒ පොතේ සත්‍ය දැන් පොත දැන් පොතට රැවටෙනවා කියමු දැන් බාහිරට සිත රැවටුණා කියමු බාහිරින් පොත ආතර මහ භූත අල්ලගත්ත ගම හැඩතල අන්න ඒක න උපාදාන වෙනවා ඇලෙනවා ගැටෙනවා ඒ නිසාමයි උපාදාන කියන්නේ එතකොට බාහිර දෙයක් කියලා ගත්ත තැනමයි උපාදාන කියන්නේ පොතක් කියලා ගත්ත තැනමයි උපාදාන කියන්නේ එතකොට පොත කියන්නේ සම්මුති ප්‍රඥාක්තිය අපි හදාගත්ත නාමයක්. අපි බාහිර ඇඩතලයට ගැට ගහලා තියෙන්නේ. ඒ තුලයි අපි රැවටීම තියෙන්නේ. ඒ තුල මොකද සිද්ධ වෙන්නේ? ඒ තුල භවයක් ඇදෙනවා පොත කියන්නේ. දෙයක් නම් එතන භවයක් තියෙනවා. එහෙමනොත් එතන ජාති ජරා මරණ තියෙනවා. එහෙමනොත් එතන ශෝක පරිදේව තියෙනවා. අපි ඒක තමයි මිට කලිනුත් අපි කිව්වා. තණ්හාව හටගන්න ධර්මයක්. දුක හටගන්න ධර්මයක්. හේතු තියෙනකොට හට ගන්නවා. හේතු නැතිනකොට නැති වෙනවා. එහෙමනම් ඔබට පොත කියලා හටගත්තේ දුකක්මයි. සැප දුක්ඛං දුක දුක්ඛං. ඇලුනත් දුකක්, ගැටුනත් දුකක්. පොතට ඔබ ඇලෙන්නත් පුළුවන්. පොතට ඔබ ගැටෙන්නත් පුළුවන්. හැබැයි පොතට ඔබ ඇලෙනවා ගැටෙනවා කියන්නේම ඔබට පොත විශේෂයි. එහෙනම් එතන තියෙනවා ඇලීමක්. ඇලීමයි ගැටීමයි දෙකම බැඳීමක්, උපාදාන වීමක් තියෙනවා. එහෙමනම් ඔබ ඒ නිසා දුකක් හට ගන්නවා. ඒ ලෝභයත්, ද්වේෂයත්, මෝහයත් දුකමයි. එතකොට ඔබට හටගන්නේ දුකක්මයි. සැප දුක්ඛං දුක දුක්ඛං දෙකම දුකක්මයි. පොතට ඔබ ඇලුනත් ගැටුනත් දුකක්මයි. එතන පොත ඇලෙනවා කියමු. එන එතන තෘෂ්ණාව, තණ්හාව උපදිනවා. ඒ පොත උපාදානයයි. අල්ල ගැනීම නිසා උපදින්නේ. පොත කියලා ගත්ත කමමයි ඔබට පොතෙන් එතකොට මිදෙන්න බෑ. එතකොට ඔබට පොත සංඥාවට ඔබ රැවටිලා හසු වෙලා උපාදාන වෙලා එහෙම වුණොත් ඒ පොත අහිමි වෙනකොට අපිට දුක එනවා ජාත් ජරා මරණ ශෝක පරිදේව ඔබට එනවා. එතකොට ඒක තමයි මේ කාරණා ටික තමයි මෙතන පෙන්නනවා මනාකොට සමුදේ කියන්නේ පොතේ හටගැන්ම බැස ගනීද රූපේ ඇලෙයිද එහෙමනොත් රූපේ තුල ඒ බැස ගැනීම තුල ඔහුට තෘෂ්ණා උපදී රූපේ යම් තෘෂ්ණාවක් වේ නම් ඒ උපාදානයමයි උපාදාන ප්‍රත්‍යයෙන් ඔහුට භවයක් හැදේ. භව ප්‍රත්‍යයෙන් ජාතියයි. ජාතිය ප්‍රත්‍යයෙන් ජරා මරණ. අනු භවයක් තිබුණොත් එතන උපතත් මරණක් තියෙනවා. බාහිර පොතක් තියනවා කියලා ගත්ත තැනම ඇතිවීමක් නැතිවීමක් තියෙනවා. ඒකයි ජාතියක් හට ගන්නවා කියන්නේ. මේ ජාති ධර්ම සූත්‍රයේත් බුදුන් වහන්සේ පෙන්නනවා. ස්කන්ධානම් පාතිභාව ආතනම් පටිලාභ අයං උච්චේ ජාති කියලා. මෙතනම අනාකොට ඔබට දකින්න ලැබෙනවා. මේ ජාතිය හටගන්නේ භවය හටගන්නේ බාහිර දෙයක් තියෙනවා කියලා ගත්ත තැනමයි. මේ දේ ඇත්ත කරගෙන ඒකේ අනිත්‍ය බැලීම මේ ශාසනයේ නිවන් මඟ නෙමෙයි. අද බොහෝ අය එතනයි ඉන්නේ. රැවටිලා ඉන්නේ. ඔවුන් සමුච්ඡේද ප්‍රහාණයකට යන්නේ නැහැ. හැබැයි අපි කියන්නේ ඒ තුල සිත සමනය වීමක් තියෙනවා. ඒක තදාංග ප්‍රහාණයක්. ඒ කියන්නේ සිතට අර බාහිර දෙයක් තියෙන ඒකේ අනිත්‍ය දකිනවා. ඒ බාහිරෙන් අනිත්‍ය දැක්කයි කියලා හැබැයි නිවන් දකින්න හම් වෙන්නේ නැහැ. හැබැයි ඔබ ඒ ප්‍රතිපදාව ඒ විදිහට පුරුදු වුණොත් ඔබට ඒ බාහිරේ ඒ ඒ යම්කිසි සිතේ තියෙන ගින්න නිවි ඇලි ඇල අර සමනේ වීමක් තියෙනවා. තදාංග ප්‍රහාණයක් තියෙනවා. යටපත් කර ගැනීමක් තියෙනවා. හැබැයි කවදා හරි ඔබට පොත හදා ගන්න පුළුවන්. ඔබ පොතෙන් මිදෙන්නේ අර ස්කන්ධ ඒ ස්කන්ධයෙන් ඔබ මිදෙන්නේ ස්කන්ධයේ උදේවැය දැකිනා කියන කාරණාවට ඔබ එන්නේ නැහැ. බාහිර පොත ඇත්ත වෙලා එහි අනිත්‍ය දැක්කා කියලා නිවන් මඟ නෙමෙයි. හැබැයි මෙතන බාහිර පොත හට ගන්න තැනම පොතක් බාහිර තමගේ හිතම කියලා දකිනවනම් ඒ සත්‍යක් නොවන බව දකිනවනම් එතන උපාදාන වෙන්නේ එතන පොත රැවටෙන්නේ හැඩතලේ එනවා. නමුත් ඒකට රැවටෙන්නේ ඇලෙන්නේ ගැටෙන්නේ නැහැ. ඒ නිසා කම්පන වෙන්නේ නැහැ. ඒ නිසා ඒ අවශේෂයක් ඉතිරියක් වෙන්නේ නැහැ. පොත ඇත්ත වෙලා නැති නිසා එයා අත්හැරෙන උපාදාන වෙන්නේ අනේ එතන භව නිරෝධයකට එනවා. පොත කියන භවයෙන් මිදීමක් තියෙනවා. ඒ වුණොත් එතන ජාජ්ජරා මරණ හටගන්නේ ජාති උපදින්න හේතු සත්‍ය දකින්නවා. පොත හටගන්න තැනම සත්‍ය දකින්නවා. පොත පරිශීලනය කරන්නේ සත්‍ය රැවටිලා නෙමෙයි මිදිලා. සබ්බේ ධම්ම නාලං අබිනිවේෂා කියන තැන මේ සිතුවිල්ල ඇත්ත වෙලා රිංගන්නේ නැහැ. සිතුවිලි වල රිං ගන්න නැති තැන මිදීම තේන්න. දකින්න ඕන නුවණින්ම ඒ කෙනාට ජාති ජරා මරණ ශෝක පරිදේව හටගන්න ඇත්තේ දුක හටගන්න ධර්මයක්. පොත මේ මොහොතේ හටගත්ත තැනමයි දුක හටගන්නේ. තණ්හාව මේ මොහොතේමයි හටගන්නේ. ඉතුරු නැතිවම නිරුද්ධ වෙනවා. අවුත්තා සම්භූතං උත්තහනම් භවිස්සති. පෙර නොතිබීමයි හටගත්තේ. ඉතුරු නැතිවම නිරුද්ධ වෙනවා. මේ සූත්‍රය තුළ මේ මනාකොට මේ කාරණේ පෙන්නනවා. දැන් අපි බලමු මේ පැහැදිලි කිරීම ඉද බික්ඛවේ බික්ඛු අබිනන්දති අභිවදති අජ්ජෝසායතිත්‍තටි කිංච අබිනන්දති අභිවදති අබ්ජෝසායතිත්‍තති රූපං අබිනන්දති අභිවදති අජ්ජෝසායතිත්‍තති තස්ස රූපං අබිනන්ද අපි අබිනන්දතෝ අභිවදතෝ අජ්ජෝසායතිත්‍තතෝ උපජ්ජති නන්දී යා රූපේ නන්දි තදුපාදපං තදුපාදානං තස්සුපාදා පච්චය බහෝ බහපච්චය ජාති ජාතිපච්චය ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස පායාසා සම්භවಂತಿ ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛස් දුක්ඛ කන්දස්ස සමුදයෝ හෝති. ඉතින් මේ තමයි දුකේ හට ගැනීමත් දුකේ මිදීමත් සත්‍ය දකින තැනයි සිද්ධවන්නේ. ඉතින් මේ සමුද සමාධි භාවනා සූත්‍රය තුළ අපි මේ පෙන්නුවේ මේ කාරණාව බුද්ධ ත්‍රිපිටක 15 වෙනි ග්‍රන්ථයේ සංයුත්ත නිකායේ තුන්වෙනි කාණ්ඩේ 23 වෙනි පිටුවේ සමාධි භාවනා සූත්‍රය ඔබටත් බලන්න පුළුවන්. ඒ තුල තියෙනවා වේදනාව ඊට පස්සේ ද රූප වේදනා සංඥා සංකාර මේ විදිහටම වේදනාව දිහා වේදනාව හට ගන්න ධර්මය. මේ විදිහට රූපේ හටගත්ත විදිහටම ඔබට පුළුවන් දකින්න වේදනාවත් හටගත්තොත් ඒ මේ විදියමයි. රූපේ හටගත්ත ධර්මේ හටගත්තොත් භාවේ එහෙම උනොත් ජාජ්ජරාමන එහෙම උනොත් වේදනාවත් හටගත්තොත් එතන ජාජ්ජරාමන රූපේ හට ගන්නවා කියන්නේ වේදනාවමයි හටගන්නේ ඒ සංඥාවමයි එතන සංඛාරයමයි හටගන්නේ ඒ විඥාණයමයි හටගන්නේ වේදනා සංඥා සංඛාර විඥාන කියන්නේ රූපෙමයි හටගන්නේ ස්කන්ධානම් පාති භව ආතනම් පටලවාගත ජාතිකය එකයි දැන් මෙතන මිදෙන තැන මහණෙනි මේ සස්නේ මහණ රූපේ නොබස ගනීද රූපේ රූපේ නොපතයිද රූපේ අර බැස නොග බැසගන්නේ නැද්ද බැසගෙන නොසිටින ඔහුගේ රූපේ යම් තෘෂ්ණාවක් වේ නම් ඒ නිරෝධ වෙයි ඔහුගේ තෘෂ්ණාව නිරෝධ වීමෙන් උපාදාන නිරෝධය වෙයි. උපාදාන නිරෝධයෙන් භව නිරෝධය වෙයි. භව නිරෝධයෙන් ජාති නිරෝධය වෙයි. ජාති නිරෝධයෙන් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස නිරෝධ වෙයි. මෙසේ මේ හුදු දුක් රැසෙහි නිරෝධේ වීමයි දුකින් මිදෙන මගයි. ඉද භික්ඛවේ භික්ඛු නා බිනන්දති නා අභිවදති නා අජ්ජෝසයතිට්ඨති කිංච නා අභිවදති නාබිනන්දති නාබිවදති නා අජ්ජසයතිත්‍තති රූපා නාබිනන්දති නාබිවදති නා ජොසයතිත්‍තති තස්ස රූපං අබිනන්දතෝ අනපිවදතෝ අජ්ජසයතිත්‍තතෝ යා රූපේනන්දි සා නිරුජ්ජති තස්ස නන්දිරාදෝ උපාදාන නිරෝධෝ භව නිරෝධෝ භව නිරෝධා භව නිරෝධෝ භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් පායසා නිරුජ්ජಂತಿ එය මේතස්ස කේවලස්ස දුක්ඛ ස්කන්ධස්ස නිරෝධෝ හෝති මේ මේ දුකෙන් මිදෙන මගයි වේදනාව මේ වේදනාවටත් මෙලෙසමයි වේදනාවේ යම් තෘෂ්ණාවක් වේන එහි නිරුද්ධ වේ. ඔහුගේ තෘෂ්ණාව නිරුද්ධ වීමෙන් උපාදාන නිරෝධ වේ. උපාදාන නිරෝධ වීමෙන් භව නිරෝධ වේ. වේදනා නාභි වන්දති නාභි වදති නාජ්ජෝ සයතිට්ඨති තස්ස වේදනා අබිනන්දත් ඕ අබින වදතෝ අජ්ජෝ සයතිට්ඨතෝ යා වේදනාය නන්දිය සා නිරුජ්ජති තස්ස නන්දිරෝධෝ උප උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධා භව නිරෝධෝ භව නිරෝධා එව මේ තස්ස කේවලස්ස දුක්කස්ස දුක්කස්ස දුක්කස්සස නිරෝධෝ හෝති දැන් දුකෙන් මිදෙන මඟ මෙයයි සංඥා ඒ විදිහටම සංඥාං අබිනන්දති විඥානං අබිනන්දති අයං භික්ඛවේ රූපස්ස අත්ථගමෝ අයං වේදනා අත්ථගමෝ අයං සංඥා අත්ථගමෝ මේ විදිහට මේ වේදනාවේ Nirodhe සිද්ධ වෙන බව බුදුන් වහන්සේ මනාකොට මේ සූත්‍රය තුල පැහැදිලි කරනවා. ඔබටත් මේ කාරණා දකින්න ලැබෙනවා. ඉතින් බාහිර දෙයක් ඇත්ත කර ගැනීම තුළ ඔබ දුකට වැටෙන බවත් බාහිර රූපේ ඒ මොහොතේම ඒ යථාභූත ඥානයේ සත්‍ය දැකීමයි මෙතන සමාධිය වන්නේ. ඒ අනිමිත්ත සමාධියයි. මේ මොහොතේ නිමිත්තක් ඇත්ත නිමිත්තක් මෙතන නිමිත්තක් මත පිහිටන සමාධිය සමත සමාධියයි. නමුත් මෙතනදී පොත කියන නිමිත්තේ සත්‍ය දැකීම තුළ සවිතක්ක සවිචාර සමාධියක් උපදින්නේ. ඒ කියන්නේ පොත හම්බ වෙන්නේ නැහැ. පොතේ මිදීම තියෙන්නේ. නිමිත්තෙන් මිදීමයි අනිමිත්ත සමාධියක් උපදිනවා කියන්නේ. නිමිත්ත ඇත්ත කර ගැනීම නෙමෙයි නිමිත්තේ යථාභූත ඥාණයෙන් දැකීම තුළ සිතට එන සෑම අරමුණකම යථා ස්වરૂපේ ඒ මොහතෙම ඒ තත්ත හතර විපස්සති එතන එතන යථාභූත ඥාණයෙන් දැකීමයි නිවන් මඟ වන්නේ මේ ශාසනය තුළ යමෙක් නිවන් මඟට පුහුණු වෙනවා නම් ඔහු හැම මොහොතෙම තම සිත දැකිය යුතුයි තමන්ට ප්‍රතිපදාවක් තියෙනවා කරන දෙයක් තියෙනවා මුකුත් කරන්න නැහැ නෙමෙයි එක්තරා අවස්ථාවක් තියෙනවා ඔබටම එනවා එහෙම අවස්ථාවක්. ඒ අවස්ථාව එන්නේ අවසානයේ. නමුත් මුලින් එතන නෙමෙයි තියෙන්නේ. මුලින් ඔබට වීරය ගන්න සිද්ධ වෙනවා. සිතට එන සෑම අරමුණකම සත්‍ය දැකිය යුතු වෙනවා. ඒ සිතට එන අරමුණේ අරමුණෙන් අරමුණ ඔබ යථාභූත ඥාණයෙන් දකින්න ඕනේ. එතකොට ඒ සිත මිදෙනවා. ඔබ සිත සෑම සිතක්ම මිදි මිදි යනවා. එයයි ශ්‍රමණ කියන්නේ. අන්නේ සිත දකිමින් මිදෙන තැනයි භික්ෂුව කියන්නේ. එතනයි භික්ෂුත්වයේ තියෙන්නේ. මේ ශ්‍රමණ මේ ශාසනයේ ඉද භික්කවේ භික්ඛු ශ්‍රමණ කියන්නේ මේ එනෙන සිතේ සත්‍ය දකිමින් මිදෙන කෙනාටයි දකින්න මේ සඳහා තමයි ඇත්තටම කෙනෙකුට පැවිද්ද අවශ්‍ය වන්නේ. ඇයි අපි පැවිදි වන්නේ? අපි පැවිදි වෙන්න ඕනේ මේ සිතේ සත්‍ය දකින්නයි. බාහිර ඇත්ත වෙලා ලෝකෙත් ඇත්ත වෙලා ඉන්න කෙනෙක් කියන්නේ සාමාන්‍ය මේ රැවටුණු කෙනා පුහුදුන් මනස අවිද්‍යාව තුළ පෘ탁ජන මනස මෝහගන අන්ධකාරයේ නමුත් බාහිර සත්‍යක් නොවන බව දකින තැනමයි ඇත්තටම ඒ මේ යථාභූත ඥානය කියන්නේ මෙන්න මේ සත්‍ය පෙන්වීම සඳහා ඒ නේන සිතට අරමුණෙන් අරමුණ දැකීම සඳහා එයමයි නිවන් මගවන්නේ අන්න ඒ සඳහා අවශ්‍යයි ඒ කෙනාට හුදකලාවක් අවශ්‍යයි යම් කිසි එකනයි කාර්යබහුලත්වයෙන් මිදෙන්න අවශ්‍යයි. ඒ නිසා තමයි ඇත්තටම කෙනෙක් පැවිදි වෙනකොට ඔබ දන්නවා කියන වාක්‍යයක් තියෙනවා. සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සත්‍ය කරණත්තාය. දුකින් මිදීම සඳහා නිවන් දැකීම සඳහා සබ්බ දුක්ඛ නිස්සාර නිබ්බාන සත්‍ය කරණත්තා ඉමං කාසාවත් ගහෙත් ඔය කසාවත මට දෙන්න ස්වාමීනි. අනුකම්පා උපාදාය පබ්බජ්ජාය අනුකම්පා උපාදාය මට අනුකම්පා කරන්න ස්වාමීනි මෙන්න මේ පැවිද්දීලන වාක්‍ය පවතේනේ මේ එනෙන සිත සත්‍ය දකින තැන මිදෙන තැන ඒ දකින්න මට අනුකම්පා කරන්න ස්වාමීනි මට පැවිද්ද අවශ්‍යයි ස්වාමීනි කියන්නේ මේ සිත දකිමින් මිදෙන මග පුහුණු වීම සඳහා ඒ අවශ්‍යතාවය සිව්පස්සේ අවශ්‍යයි ඒ කෙනාට විවේකයේ අවශ්‍යයි එහෙමනම් ඒ කෙනාට මේ පැවිද්ද අවශ්‍ය වෙන්නේ නිසාමයි. ඉතින් මේ ශ්‍රමණ කියන්නේ භික්ෂුව කියන්නේ මෙන්න මේ සිතේ සත්‍ය දැකලා මිදෙන කෙනාටයි. සැබෑම ශ්‍රමණන් වහන්සේ නමක් සැබෑම භික්ෂුන් වහන්සේ නමක් වන්නේ මේ සිතේ සත්‍ය දැකලා මිදෙන මඟ කටයුතු කරන අයකුමයි. එහෙමනම් ඇසත්තෝම දකිත්වා කියන්න වගේ ඔබටත් මේ පරම සත්‍ය අවබෝධ වෙන්න ඕනේ. ඔබත් මේ නිවන් මඟ කටයුතු කරන අයෙක් නම් ඔබටත් ඇත්තටම මේ මේ සිත මායාවක් කියලා දකිනවා නම් කෙනෙකුට කෙනෙකුට වැටහෙනවා නම් මේ හැම දෙයක්ම අපිම හදාගත්ත සිතුවිලි ලෝකයක අපි ඉන්නේ කියලා චිත්තේන නියති ලෝකේ කියලා. ඒක නා එහෙමනම් මේ ලෝකේ තවත් මායාවට රැවටිලා බොරුවට රැවටෙන්න කැමති වෙන්නේ නැහැ. අනේ කෙනා කැමති වෙනවා. ඒකේ නා සිතේ මායාව ඒකේ නා දකිනවා. ඒකේ නා මායාවට කැමති වෙන්නේ නැහැ කියන්නේ ඒකේ නාට මේ පෘථග්ජන භූමිය සුදුසු වෙන්නේ නැහැ. ඒ කෙනා සත්‍ය දකිනවා. ඉතින් ඇත්තටම මේ ලෝකේ බොරුවක් තියෙන බව ඒ කෙනා දකිනවා. ඒ බොරුවෙන් මිදිලා ඇත්ත ඇත්ත දකින්න කැමැත්තක් ඇති වෙනවා. ඒ හැමෝටම ඒ සත්‍ය දකිනවා නම් ඒ අදහස ඇති වෙනවා. හැමෝම කැමති වෙනවා එහෙමනම් පැවිදි වෙන්න. අද බොහෝ අපි දකිනවා මේ සමාජය තුළ මේ අවබෝධය නැති නිසායි ඇත්තටම මේ පැවිදිභාවයේ අගය නොදන්නේ. පැවිදිභාවය ඊටාම වැදගත්. මේ සත්‍ය දකින්න කෙනාට ඒක තේරෙනවා. මේ බොරු මායාවකට අපි රැවටිලා නේද ඉන්නේ කියලා. අපි මේ හැමතිස්සෙම පිනවන්න ගියාට ඒක පිනවන්න පුළුවන් කමක් නැහැ. හැමතැනම තියෙන පැවැත්මක් නෙමෙයි. මායාවට රැවටිලා අපි අපි ඉන්නේ අපි ඉන්නේ මායාවකට රැවටිලා. ඒක දකින්න කෙනා සත්‍ය සත්‍ය දකින්න කැමති වෙනවා. ඒ ඒ නිසාමයි අපි කියන්නේ මේ අප සමාජය තුළ මේ මේ යුගයේ වෙන විට මේ සත්‍ය නොදන්න කමටයි බොහෝ අය පැවිදි වෙන්න අකමැති වෙන්නේ. අතර මේ සත්‍ය දකින බොහෝ අය සමහරලාට උගත් අය සමහරලාට ඉගෙන ගත්ත අය සමහරලාට ඒ කිසි දෙයක් පළක් නැහැ මුල මුදල් ඒ ආතානාන්තර මුකුත් අදාළ ඒ කියන බුදුන් වහන්සේගේ සමයේ ඔබ දන්නවා රජවරු සිටවරු රජකම් අත්හැරේ සිටු සිටුකම් අත්හැරේ මේ සත්‍ය දැකපු නිසා ඒ නිසා සියල්ල අතහැරලා මේ පරම සත්‍යයට ආවා අදත් එහෙම ඇයි ඉන්නවා ඔබ තාම එතන දැකලා නැහැ ඒක නිසා ඔබ ආගය කරනවා පෘථග්ජන අර බඩු මුට්ටු වලින් සැප හොයන භූමිය ඒක පවතින්නේ බොහොම පොඩි කාලයයි. ඔබත් මතක් සිතලා බලන්න. පැවිද්දයි උතුම් වන්නේ. හැබැයි ඔබ සැබෑම මේ සිතේ සත්‍ය දැකලා මිදෙන ඒ සබ්බ දුක්ඛ නිස්සරණ මග යන ඒ උතුම් නිවන් මග යන ඔබ කිසිදා දුගතියකට නොවැටෙන මේ සසර උතුම් භාවයක් මනුෂ්‍ය භාවයක් ලැබපු අයෙක් වෙනවා මේ සත්‍ය දකිනවා නම් ඊට ඔබට මේ ඊට ඔබට තියෙන්න ඕනේ මේ ඔබේ සිත සකස් වෙන්න ඕනි. එය ඔබටම වැටහෙන්න ඕනි. ජීවිත අවබෝධයට ඊටාම වැදගත්. එය ඔබට ඔබේ සිත තුළින්ම උපදින්න ඕනි. එහෙමනම් තෙරුවන් සරණයි. සමාධි භාවනා සූත්‍රය සංයුත්ත නිකායේ තුන්වෙනි කාණ්ඩයේ බුද්ධ ජයන්ති ත්‍රිපිටක මාලාවේ